හඳුරන්නේ මේ අත්දැකීමක් විතරයි මේක ප්‍රශ්නයක් නෙමෙයි. දැන් සක්මන් භාවනාව කරනකොට දැන් මම දන්නවා මම ඇවිදිනවා කියලා මම නිදි නැහැ මම ඉඳගෙන නැහැ මම ඇවිදිනවා එතකොට මගේ වම් කකුල පොළවට ගෑවෙනකොට මම දන්නවා ඒක මගේ වම් කකුල කියලා දකුණු කකුල කියලා දන්නවා දකුණු කකුල පොළවට ගෑවෙනකොට එතකොට ඊට පස්සේ අර පොළවේ තියෙන රළු ස්වභාවය විලුඹට දැනෙනවා. ඊට පස්සේ මම කල්පනා කරා අර ඔසවනවා, රැගෙන යනවා, තබනවා කියන විදිහට යන්න. නමුත් එක කකුලක් ඔසවලා රැගෙන ගිහිල්ලා තබනකොට අනික් කකුල එසවේ අනික් කකුල එතකොට අනික් කකුල එස වෙනවා. දැන් ලකුණු කකුලේ විලුඹේ මේ මැද හරිය එස වෙනකොට වම් කකුලේ විලුඹ පොළවට තියලා ඉවරයි. එතකොට ඔසවනවා, තබනවා, රැගෙන යනවා කියන විදිහට යන්න බෑ කියලා හිතුණා මේ අනික් කකුල ඒ ඒක තේරුණා මට මේ එක කකුලක් ඔසවන්න ඉස්සෙල්ලා අනික් කකුලේ විලුඹ පොළවට වදිනවා කියලා. හැබැයි දැන් තුන් හතර ගමනක් එහා මෙහා ගිහින් ආවට පස්සේ උනත් එකපාරට දකුණු කකුල තියෙනකොට මම දකුණු කකුල තියෙනවා කියලා මට තේරුණා. එහෙම හිතන්නේ නැතුව ගියත් ඉබේට එකපාරට හිතලා බැලුවත් මම දන්නවා මම දකුණු කකුල තිබ්බා කියලා. ඊපස්සේ ඒක ඉබේට ඒකාකාරීව කෙරීගෙන කෙරීගෙන යනවා. මට හැරෙනකොට උනත් හිතුණා මට ඒ හැරෙන හැම වෙලාවෙම මට වෙන කල්පනාවක් ආවේ නැහැ කියලා. එතකොට දැන් එළිය ඇහෙන ශබ්ද මොකකින්වත් මට පාදාවක් ඇති වුණෙත් නැහැ. ඊට පස්සේ මම හිතුවා මේ හම්දුරනේ මේ දැන් 6 මාසක විතර අත්දැකීමක් මම කියන්නේ. එතකොට දැන් මම හිතුවා මේ මම සියලු සත්වෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා හිත හිත ගියා. මොකද මට අර මම එතන වැරදි වෙන්නේ නැති මට හිතුණා ඒකාකාරී බව වෙනස් කර ගන්න ඕනි කියලා. ඒතර හැම වෙලාවෙම වෙත්වා කියනකොට දකුණු කුහය පොළවට වදිනවා කියන එක තේරුණා. හඳුනේ ඒක මම මේ මේ තාකල් දැන් අය මාසයක් විතර ලැබපු අත්දැකීම. එතකොට මම ඒ විදිහටම තවදුරටත් කරගෙන යන්න ඒ විදිහට කරගෙන යන එකද කරන්න ඕන. ආ තව මේ දැන් කකුල් දෙක මේ නිකන් හරි නිකන් හරි බර දෙයක් කකුල් දෙකේ එලිලා තියෙනවා වගේ සමහරවිට තේරෙනවා. ඒක ප්‍රකාශයක් කියලා කිව්වට ප්‍රකාශයට පස්සේ ප්‍රශ්නයක් තියෙනවා. එහෙම හොඳනේ දැන් අන්තිමට මම හැමදාම මේ විදිහට කරගෙන යනවා. එහෙමම කරගෙන යන්නද? එතකොට කමන්නේ නැහැ. ඒ නිසා මෙතන ප්‍රකාශයක් විතරක් නෙවෙයි සැකයක් තියෙනවා. උත්තරයක් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපිට සාකච්ඡාවට ගන්න පුළුවන්. ඒ නිසා යම් වෙලාවක Tamanට මේකද කියන්නේ ප්‍රත්‍යක්ෂණය කියලා. මේ කරන දේ හරි කියලා උරගා බලන්න පුළුවන් නම් මම ඇවිදිනවා මම තියන දකුණ තියන දන්නවා ඒ තියේදී වම මුල මුලම දාක බලනද ඔසුන යවන තබන බලන්න අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. ඒක දාපු ගමන් සම්පූර්ණ අර තිබුණු සමතුලිතතාවයේ කැඩිලා හිතට නිකන් මේ ලස්සනට වතුරේ මුණ බල බල ඉඳදී කවුරුත් ගලක් දැමව වතුරට. අර ඔක්කොම කැඩලා කැඩලා කැඩලා කැඩලා යනවා. මොකද ඒ වෙලාවේ වතුර තැම්පත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ තැම්පත් වෙච්ච නිසායි තබන තබන වමක්, තබන තබන දකුණක්. තමන් දන්නවා ඒ තියෙද්දි මේක මුලැමැදාක බලන්න යන්න හදනවයි කියලා කියන්නේ අර පෑදිදියට බොරදී එකතු කිරීමක්. අර බලා හිටපු වතුරේකට කොලයක් හරි ගලක් හරි දානවා. දැම්මට පස්සේ ඒක රැලි මාලාව ඉවර වෙන පැත්තට තමයි තියෙන්නේ. ඉවර වෙන ඉස්සලා අපි ආයෙත් තව එකක් දානවා. දැම්මට පස්සේ පේනවා බලන් හිටපු ඡායාව පේන්නේ නැහැ. වතුරේ අඩිය පේන්නේ නැහැ. පිළිබිඹු නැති වෙනවා. අන්න ඒ වගේ වෙලාවල් වල මේ මෙනෙහි කිරීම වැරදියට පාවිච්චි කරන හැටි ඒක ඉතින් අත්දැකලම තමයි විත ගන්න වෙන්නේ. ඒ කියන්නේ අපි ෆස්ට් එකේ සෙකන්ඩ් එකේ තියෙන කාර් එකක් තර්ඩ් එකට දානවා කියලා ෆස්ට් එකට දැම්මොත් මොකද වෙන්නේ? එන්ජින් එක පුදුමාකාර අපහසුකටපත් වෙනවා. ඊට වඩා බර අමාරුකටපත් වෙනවා රිවර්ස් එකට දැම්මොත්. ඉතින් යාට ඕනේ කරන්නේ දැන් ගැම්ම අල්ලගෙන ඉන්නවා තැන් එනා යන්නේ. අපිට අවශ්‍ය කරන්නේ තර්ඩ් එක නම් ඔතන වෙලා තියෙන රිවර්ස් එකට දාලා. දාපු ගමන් එන්ජින් ගියර් බොක්ස් එක ගාලා බිම වැටෙනවා. මොකද මේ ඉස්සරහට යන ගමන ඒ නිසා අපි මෙනෙහි කිරීම, මානසිකාර්ය, ධෛර්යමත් වෙන විදිහට පාවිච්චි කරනකොට ඒක තමයි ඒකේ අදහස. ඒ කියන්නේ වඩුවා ආයුධයත් එක්ක පාවිච්චි කරනවා. ආයුධය පොරබදනවයි කියලා කෙනෙක් අවශ්‍ය නැති වෙලාවේ අටඩේ සිවුම් විදියට ඒකට රස කැපිල්ලක් වෙනවා. ඒ නිසා විතක්කේ යොදන්න ඕනේ කොයි වෙලාවේද විතක්කේ විද්දෝ කරන්න ඕනේ කොයි වෙලාවේද කියන මේ දෙක මොනම විදියක ටෙක්නිකල් රයිටින් ලියන්න බෑ. ඒ කියන්නේ අපිට කියන්න අමාරුයි මේක මොරිස් මයිනර් කාර් එක මෙන්න මෙතෙන්ට යනකම් ෆස්ට් එකේ ඵලයන් ඊට පස්සේ දෙකන්ට එකේ දාන්න කියන්න බෑ. කන්දක් අදිනකොට ওই කතාව හරියන්නේ නෑ. ලෝඩ් එක දැම්මම ඔක හරියන්නේ නැහැ. පල්ලමේ යනකොට හරියන්නේ නැහැ. ඒ නිසා වාහනේත් එක්ක ඉන්න තැනගත් එක දැනගන්න ඕනේ. මේක ෆෝවර්ඩ්ද දාන්න ඕනේ කියන එක බෑක්වර්ඩ්ද කියලා. ඉතින් ඒක දන්න තොරතුරු දීලා තියෙනවා. නමුත් මෙහෙම සාකච්ඡා කරලා මෙනේ කළ යුතු වෙලාව නැත්නම් විස්තර සහිතව මෙනේ කළ යුතු වෙලාව හෝ අඩුවෙන් මෙනේ කළ යුතු වෙලාව ගියර් බොක්ස් එකේ දැති කඩාගෙන තමයි ඉගෙන ගන්න වෙන්නේ. අපි මොකද ෆෝවර්ඩ් දාන්න ඕන ඉදිරියකට දාන්න. ඒ නිසා යම් වෙලාවක තමයි වැටෙනවා නම් සක්මන සිද්ධ වෙනවා. ඒකම තැම්පත් වෙනා මිසක අතිරේක මෙනෙහි කිරීම කරන්න ඕන. පුළුවන් නම් කරන තේ මෙනෙහි කිරීම නැතර කරන්න. මගේ ප්‍රසිද්ධ නිදර්ශනය තමයි බබා නිදාගෙන එනවනම් අම්මා නැල්විලි කවිය අඩු කරන්න ඕන. ආය නැතර කරලා බබායින් අහන්න බෑ මොකද බබා ඔයා දොයිද මම නැතර කරන්නද කියලා බබායින් අහන්න ගියොත් එහෙම අම්මා නලවලා ඉන්න වෙනවා බබාට ඉතල්ලා. අම්මට දන්නේ අම්මට නේ ඕක කියන්නේ ආය අම්මට ආයමට සල්ලි ගවන්නේ නැලුවේ කවි ගන්න. ඉතින් ඒ ගෑනට ඕව ටයිම් කරන්න ඕන නිසා එයා කියනවා බබා ඔයා එක්ක කියලා අස්සම් කරන්න ඕන නිදි කියලා. එහෙම නැත්තම් මට ගෙවන්නේ නැලවිලි කවි ගන්න. ඉතින් ආයියෙන් කෑගා. ඒ නිසා ඒකෙදී ඒකෙදී මට කියන්න තියෙන්නේ ටෙක්නිකලි කියන්න තියෙනවා ටෙක්නිකල් රයිටින් කරන්න බෑ. ඒ නිසා ඕකම කරන්න. හැබැයි දැනගෙන කරන්න මේ සක්වන හොඳට යනවා නම් ආයේ මොකටද මේ අය මුල මැදාග බැලිලා. මුලඳාග බැලිලා බලන්න ඕන වෙලා තියෙන හිත හේතුවක් කාරණා. හිත නන්නත්තරණ කරන වැඩේට යෙදෙන්නේ නැහැ. ඒ නිසා අපි නිස්සරණවනේ වචනයක් ඉන්වෙන්ට් කරා gediya පිටින්ම සක්මන් කරනවා මම දන්නේ නැහැ මම දකුණ. හැබැයි මම දන්නේ සක්මන් කරනවා. එහෙනම් කරදර කරන්න ඕකට යන්න. එහෙනම් ඕම හිතට මේක සීසන් වෙන්න ආයේ. තැම්පත් වෙන්න ආයේ. ඒකට යාගෙන යනවා. තාප්පරෙමේ තියෙනවා පොඩක් පරිසම් වෙන්න. මොකද අනෙක් ගාන කියයි එහෙමම යන්න කිව්වා මේ හරි අමාරු. හරි අමාරු අපේ අපි නිකන් හැම වෙලාවෙම ලීගල් සයිඩ් එකට යනවා අන්තිමට ගිහිල්ලා ඉන්ෂුරන්ස් ක්ලේම් කරනවා. ස්වාමීන් වහන්සේ කොහොන්නේ කෙලින්ම යන්න කියලා කිව්වා. අපිට තියෙනවනේ මේක ඇතුලේ නිකන් මොළ ධාතුව කියලා එක. සක්මනේ යනවා නම් බබා දොයිය ගන්නවා නම් ආයෙ නැලිලි කපට අඩු කරලා බලන්න. කරන්න බෑ ඒක මහසීසය මේ පණ්ඩිසාදයට හරි අපහසුයි මොකද ඒ බුරුමේ පණ්ඩිසාදේ නිතරම මෙනෙහි කරන්න කියනවා ඒ බුරුමේ තියෙන ක්‍රමේ මොන කමඨාන සුද්ධ කරනද ආ මෙනෙහි කරන මෙනෙහි මෙනෙහි කරන වේදනා මෙනෙහි කරන මෙනෙහි කරන වේද කැක්කමක් මෙනෙහි කරන මෙනෙහි කරන ඔච්චරම තමයි කමඨාන සුද්ධ කරන වෙන මොකක්වත් කරන්නේ මොනවාරි කිය ගම මොකද දුන්නේ විරුද්ධ වෙනවා හරිද නැද කියලා මෙනෙහි කරන ඒකයි කරන්නේ ආ කයින් කයින් කයින් කයින් ඒකයි කරන්නේ අහගෙන ඉන්නකොට අල්ලි ජෝක්කයා මොකද එක එකටවත් තේරෙන්නේ නැහැ මේ ටෙක්නික් එක පාවිච්චි කරන හැටි. මහසීසාරට තේරෙනවා ඇති. පණ්ඩිත සාසට තේරෙනවා නම් ගෝලෝකමට අසුද්ධ කරනකොට මම ඉඳලා තියෙනවා මාස 18ක් බලාගෙන කොච්චර යනකම් මෙනෙහි කරන්න ඕනද කොහෙන් පස්සේ මෙනෙහි කිරීම නැතර කරන්න ඕනද? එහෙම නැත්නම් අපි ඔය ශුන්‍යතාවක්ඛන්ති කියලා එකක් තියෙනවනේ. ශුන්‍යතාවට අපි බැහැ ගන්න eBay දුන්න එකේ දුන්න නැත්නම් ආය අවුල් කරගන්න පුළුවන්නේ. gedara dore ප්‍රශ්න එන්නේ නැත්නම් Taman ඉන්නේ අරණ්‍ය වාතාවරණේ හිත බැහැගෙන නම් අය ඒක නීට වෙදී නටන්න බෑ තැම්පත් වුණාට බලන්න මේකෙන් ඉරියවට දාන හැටි මිසක්කා අය ගෙදර තුරේ ප්‍රශ්න ආවේ නැත්තේ ඇයි කියලා ගෙදරින් අහලා කතා කරන්න කිව්වොත් එමෙ ටෙලිෆෝන් කෝල් එකක් දීලා. ඒක තමයි අපේ කට්ටියගේ හැටි. asking for trouble කොල්ලක් දීලා අහන මොකද සද්දයක් නැත්තේ කියලා. ඉතින් මේ මනුස්සයා ඉන්න ෂුවර් මේ මනුස්සයා රිට්‍රීට් එකේ නෙවෙයි ඉන්නේ. ගෙදර හිටගෙන ඊට පස්සේ කියනවා අපිට ලුණු මදි පොඩ්ඩක්. ආ ලුණු ටිකක් අරන් එයි. ඉතින් මෙයා ඔක්කොම වැඩ දෙලා ලුණු ටිකක් අරන් ගෙදර යනවා. එයා ඒ කෙල්ලෙක් කතා කරන ළඟ අඳ අලු අලුත බඳව කොල්ලෙකුට. ඌට කතා කරලා කියනවා අනේ ඩාලින් මට අරක ගෙනත් දෙන්න මේක ගෙනත් දෙන්න මේක ගේන්නේ අරු අහන්නෙත් නැහැ බලන්නෙත් නැහැ ටෙලිෆෝන් එක ගන්න කරපනිනවා. පස්සේ මේ කෙල්ල නැන්දම්මට කියලා තියෙනවා. බලන්න අනේ බැඳපු අලුත මෙයාට මේ දෙය ඊට පස්සේ ගෝල උතන ෆාමසි එකේ තියලා කියලා ගනින්. මට කතා කරන්න මොකද? හරි. තොමුණ කරන්නේ තුත් මේ මේ ඩෙන්ටල් ෆ්ලොස් නා මම ඉන්නේ හැතැම් 100කට හැවැදම ඩෙන්ටල් ෆ්ලොස් එකක් කරන ඔබ ගාවට එනකොට එහා පැත්තේ පාම තියලා ගනින්. ඔක මම කියලා දෙන්න ඕනද බැන්දයි කිය. ඒ තරම්ම කොමන් සෙන්ස් නැහැ. භාවනා සර්කල්ස් වල කොමන් සෙන්ස් මුඛාකලට නෙගටිව්. එයා ඒක හරි අර ජෝක් එකක් නේද? මොකද භාවනා කරන අපිට අපිට නැච්ච ගීත වාද්‍ය විසුක දර්ශන නැහනේ. විහිළු දර්ශන මේ කට්ටියගේ විහිළු ටික බලලා තමයි එනා වෙවි එන තියෙන කිචිකාව ගන්න. throughout ඕනේ භවනා මධ්‍යස්ථාන ගියොත් මේ මිනිස්සුන්ට වෙලා තියෙන දේ අර common sense පාවිච්චි කරන්නේ නැහැ. ඒ නිසා ඒ පහුගිය දවස්වල අපි කරලා සූත්‍රයක්, යෙදික සූත්‍රයක් දසුතර සූත්‍රේ පංචක වර්ගයේ මේ ලස්සන ඥාන ටිකක් කියලා තියෙන අන්තිම වැදගත්ම දේ තමයි common sense. සම්මුති ඥාන නෑ. ඒල හිතනවා සම්මුති ඥාන අවශ්‍ය නෑ මොකද දැන් මං ඉන්නේ විපස්සනා ඥානෙක. දැන් විපස්සනා ඥාන මොකක්වත් වෙන්නේ නෑ සම්මුති ඥාන නැත්තම්. ඒ නිසා හරියට මේ common sense වලට එතන මේ ඉතිරි දාපින් වෙන මිස්ඇප්ස් තියෙන්නේ. අත්තරදී ඒ ටික නැතුව කවදාවත් මේ ගමන යන්න බෑ. ඒ කියන්නේ pedantic මොකක්වත් missteps නෑ හරියටම track එක යනවා කියලා ගවනම් කෙලිම මේ පිසන් කොටුවේ තමයි කෙලිම පිසන්කට මේ අපිට වෙන වැරදි ටිකෙන් තමයි අපි දන්නේ අපි මිනිස්සුයෝ මේ perfection කියන එක ලෝකේ නෑ තියෙන අවස්ථාවෙම ශූන්‍යතාවට දාගෙන හිටපන් ආයේ මේ බුදියා ඉන්න නැයි අවුස්සන්න යන්න එපා බුදියා ඉන්නකොට බුදියා ගන්න ඒ නිසා ශරීරේ දාන්නවනම් මම ඇවිදිනවා මම දකුණු වශයෙන් හෝ gediy පිටින්ම ඇවිදිනවා. පිටින් පාවඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ. ඔච්චරයි. ඒ දිහා මේ වම දකින්නවද මුලමදාග දකින්න කියපු ගමන් කකුල් පටල වෙන වැටෙන්න හදනවා. ඒ හොඳ කතාවක් කිව්වා. ඒ වanse කියලාම කිව්ව ඔබ වහන්සේ මගේ නමත් කියයි මේ භාවනා සාකච්ඡාවල කියලා. ඉබ්බෙක් බලන්න හිටියලු හැකරැල්ලෙක් යන හැටි. ඉබ්බට හතරනේ කකුල් දෙන අරුත් 100 ගණක් තියෙනවානේ. ඒ ලස්සනට අර රැලි ටික යන හැටි. તો පුදුම ඊර්ෂ්‍යාවක් හැදෙනවා. ඔ කකුල් පටලවා ගන්න නැතුව යන හැටි කකුල් වාට්ටු දා ගන්න නැතුව අර 100 ගාන ඊට පස්සේ අරුලි බලු අනේ ඊයේ හැන්දෑවේ පාටි එකේදී වාගේ dance එක නම් පුදුම ලස්සනයි අනේ. මම බැලුවා පළවෙනි කකුල ඉස්සෙනකොට හරියටම 70 70 නි කකුලක් ඉස්සෙනවා. දෙවෙනි කකුල ඉස්සෙනකොට 78 වෙනි කකුල ඉස්සෙනවා. මන් දන්නේ ඔයාට තේරෙන්නේ නැතුණාට මේක නම් ජීනියස් කියලා හෙන report එකක් දැමලු. මේක කාලා බහුවෙන්ද හැකරලා නටන්න හදනකොට උඩ කකුල් පැටවෙන්න ගත්තා. මොන විදියක්වත් කරන්න බෑ. මොකද ඌ බලනකොට එක බලනකොට 77 යනවාද කියලා. මෙච්චර කල් මොකක්වත් නැහැ. පව්වනේ. හරිම පව්. මේ common sense නැතිකෝ. හිතලා බලලා ඇවිදින්න කිව්වොත් ඇවිදින්නත් බෑ. පොඩ්ඩ බයර ස්කෑන් කරලා ඇතුලේ තියෙනවද කියලා මොනවද? MRI ස්කෑන් එකට දාලා මොලේ මොළ ධාතුව තියෙනවද කියලා සාමාන්‍ය බුද්ධිය. ඔය හේතුව අර මෙනේ කිරීම කියන ටෙක්නික් එක අඳුලා දීපු නිසා ඒක මිස්යුස් වෙනවා. ඕනම ටෙක්නික් එකක් පාවිච්චි කරනට වැඩිය යූස් කරනවලදී මිස්යුස් තමයි වැඩි. ඕනම ඩ්‍රග් එකක් මිනිස්සුන්ට කරලා තියෙන සේවයට වැඩිය මිනිස්සු ජාතිය විනාශ කරන්න තියෙන හානිය වැඩි. ඒක දැන් තමයි දන්නේ. මේ හැම ටෙක්නික් එකක්ම ලෝක හොයාගත්ත. මිනිස්සුන්ට කරදර කරලා තියෙන වැඩි මිනිස්සුගේ ත්‍රිල් එකට කරනවා. අවුරුදු 200කට පස්සේ දැන් පේනවා බැක්ලාෂ් එක මිනිස්සයා හොයාගත්ත හැමදේම. මිනිස්සු ජාතිය පස්සට දාලා තියෙනවා. අපේ අම්මලා අප්පච්චිලා අත්තලා මුත්තලා මොනක්වත් දන්නේ ජෝක් ෂෝක් එකට ලෝකෙ හිටියා. හරි ලස්සන මිනිසුත් එක හදා බෙදා ගත්තා. හරිම ස්වභාවිකයි. මරණයට පස්සේ කිසිම ග්ලෝබල් වෝම් එකක් නැහැ. මොනවාක්වත් ඕසෝන් ලේයර් දන්නෙත් නැහැ. අර උඩ පෙර දින තනක් තියෙනවා. ඒ මෙච්චර විතර ගලක් තියෙනවා. ඊට පස්සේ ඇවුවා කියනවා ඒ ලොක්ක උදේට අවුව තපින්න ගෙනල්ලා තියලා තැපලා යනකොට ගිහිල්ලා තියලු යන්නේ. ඒ ගල ලෝකේ කරගෙනට එතන තමයි තියෙන්නේ. අන්තිම දවසේ ගෙනිය ගන්න බැරුව තිබ්බ දැන් ලෝයේ. මුළු ගමම කියනවා එච්චර වයසක ලොක්කා කෙනෙක් ওই ගල හැමදාම මිනිහා අපව තියෙන තැන යනකොට තියලලු යන්නේ. ඒ ගල තියෙන්න ඕන එතන මට අවුව තියෙ. එතන අවුව නැහැ. අවුව තවෙන්න ඕන තැන තියලා අන්තිම දවසේ මිනිහට ගෙනිය ගන්න බැලි වෙනවා. ඒ ඒ වගේ common sense එකක් අපි ළඟ තියෙන දැන් හරිම අඩු common sense. භාවනා circles පිටසම් කොටු වලට බොහෝම සමානයි. දිහා බලනකොට පේනවා මේ මිනිස්සුන් අර වලිග පෑගිලා තියෙන හැටි. තේරෙන්නේ නැහැ තාම. ඉතින් මං කියන වලිග පොඩ්ඩක් අසලා ආයෙ පාඩු වෙන්න. එතකොට රැදෙනව අඩු වෙනවයි කියලා. මොකද ඉන්ටර්නෙට් ඉඳගෙන ඉන්න වලිග උඩ. අනේ තරහ වෙන්න එපා මම මේ. වෙලා තියෙන දා මම කියන්නේ මේ එක්කිනුට කියලා නෙවෙයි. මේ මෙනෙහි කිරීමේ කටයුත්තේදී මම බුරුමකාරය කියලා මට හරියට ලංකාවේදී කියනවා මම පුළුවන් තරම් බලනවා මෙනෙහි නොකර මෙනෙහි කියන එක නතර කරලා. ආනපානෙ හිත දාන්න ඉඳගෙන ඉන්න බව දැනගන්න. එතකොටත් ප්‍රශ්නයක් වෙනවා බද්ධ පරියන්කේ ඉන්න ඕනද ඉඳගෙන ඉන්නේ ඉරියව්ව. අපිට ඒක මදි. අපිට ඕනේ ඊට වැඩිය මේ ටෙක්නිකල් ඩෙෆිනිෂන්ස් ඕනේ. ඒ කියන්නේ වරද්ද ගන්න. නිසා අන්තිමට ඉහළට ගිය දවසේ තේරෙනවා අපි මේ අලුත් වැඩේ කරන්න කියලා කොච්චරක් මේ මේ common sense පාවා දීලා තියනවද? ඊට පස්සේ අන්තිමටම ෆුල් ගැලොනයිස් කරන්න ඕනේ සම්පූර්ණ නෝමලයිස් වෙන්න කාටවත් හිතා ගන්න බැරි වෙන්නේ මේ භාවනා කරලවත් තියනවාද කියලා. හරිම අමාරු. මට ඒක පටන් ගන්න දවසම ධම්මික හඳුරු කිව්වේ ඔබ භාවනා කරන බව කාටවත් ඇඟෙන්න කරන්න එපා. කරපු ගමන් ප්‍රශ්නේ. කිසි කෙනෙකුට දැනගන්න ඕන කමක් නැහැ. භාවනා කරන්නේ නැහැ කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ලෝකේ ඕනම දෙයක් කරනවා. ඒ කරනකොට නිකන් කරන බව දන්න එක විතරනේ. කියන්නේ ඔව්‍යානසක විතරනේ තියෙන්න ඕනේ. අපි භාවනා මධ්‍යස්ථාන වල සක්මන් කරනකොට කියනවා හිමිට සක්මන් කරන මේ සක්මන් කියන එක අල්ලා ගන්නකම්. අල්ලගත්තට පස්සේ අපිට සාමාන්‍ය වේගය යන්න පුළුවන්. පරියන්කේ ඉන්නකොටත් ඇස් දෙක වහ ගන්න, සද්ද නැතනකට යන්න, අනිසෙන්සස් වැඩ කරන්න එපා. එකකට දා ගන්නකම්. ඉතින් ඒක හුක්ුණාට පස්සේ ඊට පස්සේ අපිට පුළුවන් මේවත් ආවත් අර අවශ්‍ය දේට ප්‍රයොරිටි දීගෙන යන්න පුළුවන්. නැත්නම් ඒක නෑ අනිතව තියෙන කියලා දැනගෙන යන්න පුළුවන්. එතකොට මනස සතිය වැඩේ පටන් අරගන්න. ඒකෝර සතියට පුළුවන් තරම් අභියෝග ටික දෙන්න ඕනේ. එයා සින්ක්‍රොනයිස් කරගන්න හැටි බලන්න. එහෙම නැතු ඒ වෙලාවට මේ අයනු අයනු කියලා දෙන්න යන්න නරකයි. එයාට ඒ ඇඩ්වෙන්චර්ස් ටික කරගන්න. ඒ නිසා මේකට ආර්ය පරිශ්‍රණය කියන වචනේ බුදුරජාණන් යොදලා තියෙන්නේ. මුලදී නම් අපි නර්සරි ලෙවල් එකක් වගේ එක දෙයකට දාගෙන අනික් වේරියබල්ස් නතර කරලා කරනවා. නමුත් මනස වැඩෙනකොට සම්පූර්ණ normalization දෙන්න ඕනේ. සම්පූර්ණ normalize වෙනවා කොච්චරද කියලා කිසිම කෙනෙකුට මොනම තාලකින්වත් අල්ලන්න බෑ මේ මනුස්සයා මේ මොකද්ද කරන්නේ? මොනවද වෙන්නේ? මොකද්ද මෙයාගේ තීම කියලා අල්ලන්න බැරි නම් එයාට undisturbed progress එකක් තියෙනවා. දැනගත්තොත් කවුරු හරි මෙයා මෙතන ඉන්නේ කියලා එනයි. ඒ ඒක අපේ weakness එකක් වෙනවා ඒක. එනිසා අපේ ලොකු සාංශ කිව්වේ පුළුවන් තරම් ಗುಣ වඩන්න ಗುಣ වසා ගන්න. කිසිම ගුණයක් පේන්න දෙන්න එපා. ඒ වෙනුවට නුගුණේ තියෙන බව පෙන්වන්න. දැන් ඔළුව නරක් වෙලා වගේ පෙන්නගෙන ඉඳ කවුරුත් වෙන්නේ නැහැ. කිසි ප්‍රශ්නයක් අනුරාධපුර හිටියල් හාමුදුර කෙනෙක් මේ ආර්යතම සාංශ අපිට කිව්වේ ඒ සාංශාංශේ මේ හොඳටම ධර්මය අවබෝධ කරලා ඉන්නේ සාමාන්‍යයෙන් නමකොත් තියෙන පන්සලක් කරගෙන ඉන්නවලු. එතකොට සද්දාතිස්ස රජුරෝ දුටුගම කුමාරගෙන් පස්සේ රජ වෙලා රහතන් වහන්සේලා ඉන්න තැන් වලට ගිහිල්ලා ඒ පන්සල රාජකීය පන්සලක් වශයෙන් නම් කරලා ඊට පස්සේ ගවර්න්මන්ට් එකෙන් මේ ඒක නඩත්තු කරන්න දෙනවලු. ඉතින් ඊට පස්සේ මිනිස්සු එනවා ඌගේ නටන්න. එතකොට විවේකේ නැහැ. මේ ආමතුරෝ ඉන්නේ රහතන් වහන්සේ නමක් විදියට නෙවෙයි. ඔය පිස්සු කෙලකට ඉන්නවා. මේ හැබැයි කොහොම ලස්සන තමන්ගේ වැඩ ටික කරන ඉන්නවා. දවසක් කොහොමද රජුරන් ආන්න වෙලා තිනවා. අරලා හාමුදුරුවෝ achieved. එනිසා රජුරෝ පෙරහැරලා හැති කරන්නේ දැන් එනවලු පන්සල දිහාට. ආමුතුරෝ දැනගත්ත වැඩේ රට්ටු දැන් මේ ආපු ගමන් මේක රාජකීය වංශලක් කරනවා. ඊට පස්සේ දායක සභාව ඇවිල්ලා ඔන්න බෝධි පූජා තියන්න පටන් ගන්නවා. එතකම් මොකුත් නැහැ තමන්ගේ විවේකී ඉන්න පුළුවන්. දැන් ආමුදුරෝ දැන් අර පැත්තේ රජුරෝ දැන් අර පැත්තේ පෙරහැරෙන් එනකොට මේ ආමුදු මේ පැත්තෙන් සිවුර ගලවලා දාලා අඳට තනගෙන පාරට බහැරිවලා කෙනෙක් ඉරියඳ ඇඳ ඉන්නවලු මග. ඉතින් රජුරෝ ඇහුවලු ආයිකාරය මේ අපි යන්නේ අර පන්සල. ඔව්. ඒ ආමුදුරෝද කියලා. හරි බලද ආමුදුරෝ තමයි එහෙනම් යන් අපි යන්න කියලා. දැන් ආමුදුරෝ පෙරහැර හරවන්නේ යනවලු. රජුරු රජුරු පෙරහැර දැන් සාමනීර බලන් හිටියෝ ලකෝ මේක රාජිකේ වංශලක් වුණා තීකාව මටනේ හම්බෙන්නේ. ඌ කට අරගෙන බලා හිනවා දැන් ලාභ සත්කාර වැඩනවා. ආමුදු රජුරු අපම මේ අපේ ආමුදු කරෝ පිස්සු වැඩි නිසා එන්න හදු රජුරුත් ගියයි කියලා ගිහිල්ලා ලොකු ආමනර බයිනෝ හොඳටම තමුන්නාන්සලා මැරිලෙයි අපිටවත් කන්න තැනක් නැහැ. බලන කරපු වැඩි ගිහිල්ලා අන්දනි පිටින් එලිටල වැල්ලේ අකුර ඇඳ ඇඳ හිරියා ආ මොකද සාමණේර නම කියලා. දැක්කේ නැද්ද රජුර වෙනවා. අනේ මන් දැක්කේ නැහැ. කියලා දැන් ඔන්න ඒ ඒ ඒ ජවනිකා ඉවරයි. ඊට පස්සේ මේ රජුරෝ මේ හාමුදුරෝ ටික දවසකින් අපත් වෙලා. අපත් වෙනකොට ඒ අපත් වෙන ඉස්සලා අදිෂ්ඨානයක් කරලා තියෙනවා. මගේ දෙහෙට රජුරෝ ඇවිල්ලා අත ගහනකම් දෙය ඔල්ලන්න බෑ. ඉතින් රජු හමුදුරා පහත් වුණා. ඉතින් දෙහි තියලා තියෙනවා. චිතකේ හැදුවා. ඔක්කොම ඇදායක සභාවිලි වෙලා මිනිස්සුන්ට හදනවා. චිතකේ ගෙනියන්න හොල්ලන්න බෑ. එතකොට කොහොම හරි හින්ට් එකක් දීලා තියෙනවා මේ මේ ආමතුරු මැරෙන ඉතලා පොඩි ආමතුරුන්ට මේ රජුර මේකට අත ගහපුවම වැඩේ හරියයි බය වෙන්න එපා කියලා. පොහොනේ පොඩි ආමතුරුගේ වචන පිට වෙලා තියෙනවා. මෙහෙම වචනයක් අපි ලොකු ආමතුරුන් කියවුණා. මේ කවුරු කෙරුවත් ඔක වෙන්නේ නැහැ රජුරන්ට එන්න වෙනවයි කියලා. ඉතින් වතුර විවරයෙන් ඇවිල්ලා අත තිබ්බ ගමන් දේහ පිටින්ම නැගිටගෙන ගිහිල්ලා චිතකෙර ගිහිල්ලා ගිනිගත්තා. ඒකෝර රජුර දැනගත්තලු ඥානරෝ යමක් ලබාගත්ත කෙනෙක්. හැබැයි ඒකෝර රජුරෝ නෑ. මේ හාමුදුරුවෝ නෑ. ඉතින් මේ හාමුදුරුවෝ Taman ඉන්නකම් ඒ Taman ලබාගත්ත ගුණය නොදැනීම සඳහා පිස්සු කෙලිනවා මල්ලා. කවුරු එනකොට මේ අපේක්ෂා ගන්න යනකොට යනිකන් නුගුණ කාර්යයක් වගේ පෙන්ලා දීලා මොකද මහා විකාරයක් ඔය රජ කෙනෙක් ආලු කර ගන්නවා කියන්නේ. ඉවරයි. ඔය විසුනම ඊට වැඩිය හොඳයි. ඒ නිසා භාවනා හරියට පස්සේ බලන සාම normalize වෙන්න බලන්න පුළුවන් තරම්. මොන විදිහකින්ද භාවනා හරිනම් සතිය හරිනම් ඥානයක් පහළ වුණා නම් අවබෝධයක් ලැබෙන කවම දාක ප්‍රශ්නයක් වෙන්න විදියක් නැහැ. ප්‍රශ්න ඥාන කවදාක ප්‍රශ්නයක් වෙන්නේ සතිය කවදාක ප්‍රශ්නයක් වෙන්නේ ලැබිච්ච දේ කවදාක ප්‍රශ්නයක් වෙන්නේ ප්‍රශ්නයක් වෙලා නම් ඒක නැවත නැවත කරලා බලන්න. ඒ නිසා හරි මේ කර්මස්ථානචරයක් නැති වුණත් ඒ වගේ සිම්ප්ලිසිටි එක දන්නවනම් භාවනා කියන්නේ ප්‍රශ්නයක්වත් විපස්සනා ඥාන කියන්නේ ප්‍රශ්නයක්වත් සතිය කියන්නේ ප්‍රශ්නයක්වත් අපිට ලැබෙන කිසිම දෙයක් ප්‍රශ්නයක්වත් නා ඕනේ නෑ එහෙම එකක්. එන්න එන්න මේ රිලීස් වෙන එකයි වෙන්නේ. එන්න එන්න normalize වෙනවා. එන්න එන්න මේ සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. හැබැයි ටූල් එක අතේ තියෙන ඕනේ නෝට ඒක කරන්න පුළුවන්. ඒක නැතුවත් පුළුවන්. කියන්නේ සාමාන්‍ය බුද්ධිමුත් කරන්න පුළුවන්. මේ තාමත් වැදගත් දේ තමයි common sense. common sense ඒ නෝනා අපිට ඒ වෙලාවට ඒක shape කරගත්තා. ඊට පස්සේ technology එකෙන් පස්සේ කරත හැකි. අපිට හුඟක් වෙලාවට වෙන්නේ අර technology එක ඉස්සරහට ආවම common sense නැති වෙනවා. ඒකට ඉතින් බුදුහාමරණත් කරන්න දෙයක් නැහැ. ඒ නිසා භාවනා කරන අය common sense වලට ගේන්න මම දැක්කේ අචංචා හඳුර විතරයි. ප්‍රසිද්ධිය. ඒ සංස්කාර මොනම ලිමිට් එකක්වත් නැහැ. ඒ තරම්ම common sense ඒ සංස්කාර කෙලින්ම කියනවා. අනිත ඔක්කොමලා පුළුවන් තරම් ගෝලියෝ කන්ට්‍රෝල් කරන්න හදනවා. ඒ ඩිසිප්ලිනේරියන්ස්ලා. ඒ ඩිසිප්ලින් එක ඉස්සරහින් ඒක ඕනේ ඇත්තටම මේ ලැන්ග්වේජ් එක පවත්වන්න ඕනේ. නමුත් Tamange liberation එක මත යන ඩිසිප්ලින් එක තැනකදී අතාරින්න වෙනවා. හරියට මෙනෙහි කිරීම අතාරිනවා වගේ. ඒ මෙනෙහි කරන අතාරිනකොට ගහේ gediye ඉట్లా වැටෙන වෙලාව ආයෙ ගහේ අලවන්න බෑ ඒක. අන්නේ වෙලාව දැනගෙන ඒ ට්‍රෙන්ඩ් එක කඩා ගන්න තුය යනවා කියන අනුග්‍රහය සීලානුගහිතයත් නෙවෙයි සුතානුගහිතයත් නෙවෙයි සාකච්ඡානුගහිතයත් නෙවෙයි සමතනුගහිතයත් නෙවෙයි ඒකට තමයි විපස්සනානුගහිතය කියලා කියන්නේ. මැචියුරිටි කෙනෝට යට කරන්න දෙනවා. යට රෙස්පොන්සිබිලිටි දෙන හැබැයි ෆුල් සර්වියන්ස් බලා ඉනවා. මිනිහා වමට දින්න දාලා දකුණට කපනවා නම් බලනවා නෑනේ. යන්න අන්න යන්න දෙනවා. ආන්නේ දේ Tamanට කරන මනුස්සයා හරියටම අනිමිනිසුන් අනුකම්පා කරනවා. Tamanටවත් එහෙම අනුකම්පා කරගන්න බැරි කෙනෙක්ගෙන් කවදාකවත් බලාපොරොත්තු වෙන්න එපා. තව කෙනෙකුට මෛත්‍රියක් හෝ සිම්පතයිස් හෝ අන්ඩර්ස්ටෑන්ඩින් එන්නේ නැහැ. මොකද අර අර ෆෝබියා එකක් තියෙනවා, බයක් තියෙනවා, සැකයක් තියෙනවා. ඒක නිසා ආර්ය පරිශ්‍රයේදී එන්නේ එන්න රල්බුරුල් අරගෙන යන්නේ. දිග අරගෙන දිග අරගෙන යන්නේ. හැබැයි පිටපොට යන්නේ අච්චර රෙස්ට්‍රේන් කරන්නේ නැතුව ආවට පස්සේ මයින්ඩ්ෆුල්නස් එකට මයින්ඩ්ෆුල්නස් එකට දෙනවා එක් කරගෙන යෑමේ හැකියාව. තේරුණාද? එහෙමයි. ඒකාකාරී බව තියෙන අර ආපු රිලීස් එක ඇප්‍රීෂিয়েට් වෙලා නැහැ. ආපු රිලීස් එක ජස්ටිෆයි වෙරිෆයි වෙලා නැහැ. බලාපොරොත්තු වෙලා නැහැ. කවදාරි සතිය සක්මන් කරනවා මට රිලීස් එකක් එයි කියලා බලාපොරොත්තු හැමදාම රෙජිමෙන්ටේෂන් බලාපොරොත්තු වෙලා තියෙනවා. රිලීස් එක එනකොට දැනගන්න ඕනේ ඒකට තමයි භාවනා කරේ. දැන් සතියට වැඩි බාර දීලා සක්මන් කරපම මම පැත්ත කරලා බලා ඉන්නවා කියලා view point එක වෙනස් කරලා birds eye view එකෙන් බලන්න පටන් අරගත්තාම ඒකේ තියෙනවා හරි විනෝදාංශය. පරියන්ක සිද්ධ වෙනවා, සක්මන සිද්ධ වෙනවා, එදිනදා වැඩ සිද්ධ වෙනවා, ෆ්‍රික්ෂන් එක අඩු වෙනවා. වැඩේ යනවා. සතියත් වැඩ අත්තරදිත් වෙනවා. ඒකට අත්තරදිට ඕන තරම් සමාව දෙන්න පුළුවන් නේ තමයි තමයි දන්නවනේ මැෂින් එකට වැඩේ බාර දීලා ඉන්නේ කියලා. ඉතින් ඒකට තමන්න තමන් දෙස් දී ගන්න. ඒක අර පොඩි එකාට ඉස්ලාමයේ බත් කන්න දුන්නාම ඒක ආයිතින් ඇඟෙත් ගා ගන්නවා, නහයෙත් ගා ගන්නවා. කවන බබාට වත් එක කන්න දුන්නාම අනා ගන්නවනේ. ඒක ඉතින් වෙන්න එපා ඒ කවදා හරි. ඊට පස්සේ තමයි උට අලෝදි ටිකක් අර මේ දාලා දෙන්නේ. මොකද ඉස්සෙල්ලා නිකන් බත් දෙන්නේ. මොකද දන්න ඌ ගා ගන්නවා කිය. ආන්නේ වගේ ඒ දේ කරන්න ගොඩාක් විවේකීව කරන්න ඕනේ වැඩි. ට්‍රේන් කරනවා කියලා හිතලා බෑ. නිකන් ට්‍රේන් වෙන්න අරින්න ඕන. අන්න ඒ ස්ටේජස් එනේන එක ඇසියුම් කරලා එනේන එක දැනගෙන මයින්ඩ්ෆුල්නස් එකට ඒ දේ කරන්න දුන්නොත් අපේ හිත පුදුමාකාර ක්‍රමසාවිදි හොයනවා. එහෙම නැත්නම් හිත ස්ටීරියෝටයිප් වෙනවා. හිත හැරෙම මේ මේ විලංගු ගැහුවා වගේ වෙනවා. ඒ විලංගු ගැහුවොත් භාවනාව හරියම මේ ඕලාරිකයි. ඕලාරික නෙවෙයි සුපාරි. එන්නේ නැහැ. අර සෙල්ලක්කාර වැඩේ දෙන්න ඕනේ ඒක කරන්නේ විපස්සනා අනුග්‍රහයෙන් විතරයි. අවසර ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් ආපු වෙලාවක ඒ ප්‍රශ්නේ ඔබ වහන්සේගෙන් අහලා බැනුම් ඇහුවත් ගුටි කෑවත් ඒ ප්‍රශ්නේ මේ අහන්න නැතුව හිටියම නිකන් එක තැනක් කැරකෙනවා වගේ දැනෙනවා. ඉතින් මේ මගේ ප්‍රශ්නේ උනේ අපි දවසකට ලක්ෂ ගාණක් මේ ඇඟෙන් එක එක ක්‍රියාකාරකම් කරනවා. උදාහරණයක් ඇටියට සක්මන් භාවනාවේදී අපි ඇවිදිනකොට එක කකුලක් ඉස්සරහට තියන තියන්න කලින් අනික් කකුල ඉස්සරහට එන්න ලෑස්ති. මේ වගේ යහුසුළු වැඩපිළිවෙලක් එදිනෙදා කරන මේ ඇඟෙන් මේ වැඩපිළිවෙලට 100%ක්ම හිත සම්බන්ධ වෙනවද? එහෙම නැත්නම් නොදනුවත්ම ඔටෝමැටික්ලිම මේක බොඩි බොඩි නොලෙජ් එකෙන් සමහර දේවල් සිද්ධ වෙනවද? එහෙම නැත්නම් 100%ක්ම හැම ඇක්ෂන් එකකටම හිත කිසියම් විධානයක් දෙනවද කියන එකයි. මේක මම පළවෙනි ධර්ම දේශනාවේදී දෙවෙනි දවසේ මතක් කරා. අපි භාවනාවේදී ඉසල දන්න ටික තහවුරු කරනවා. දන්න ටික සාපේක්ෂව නොදන්න ටික අවබෝධ කරනවා. එතකොට තේරුම් ගන්නවා නොදත හැකි කොටසක් තියෙනක කොහොමඩක්වත් දැනගන්න බෑ කියලා. non versus unknown and unknowable. එනිසා 100ක් දැනගන්න හදන මිනිහට කවදාකවත් නිවන් දකින්න බෑ. ඒක කියන කේවල தத்துவයක් බලාපොරොත්තු වෙනවා. ඔය ඩිසිප්ලිනේරියන්ස්ලා එහෙම බලාපොරොත්තු වෙන 100ක් 100 මේ සීල ශික්ෂාව තියෙන්න ඕනේ. සතිය තියෙන කට්ටිය කියනවා 100ක්ම සතිය තියෙන්න ඕනේ කියලා. සමාධි කට්ටිය දැනගන්නවා 100%ක්ම සමාධිය. ප්‍රඥාව තියෙන මිනිහ විතරක් දන්නවා මේ ලෝකේ කවදාවත් ඔය සම්පූර්ණ වෙන්නේ නැහැ. ඔබ ජාම බේරගනින්. බලලා මැට්ටෙන් හරි ගන්න මී ඇල්ලුවා නම් ආයෝ බලලා පර්සියන් කැද්ද අනම් මනම් බලන්න යන්න එපා. ඌ මැටි මැටි බලලේ. මීය බය වුණා නම් ඉච්චරයි. ඉතින් අපේ තියෙන ওই තියරිටිෂන්ස්ලාගේ තියෙන දුර්ලභකම ඒක හරීම හැකින් දෙය. ඒක තියෙන්නේ හරීම වෙහෙසක. මොකද 100% ඉල්ලනවා. ඒකත් මේ විඥානයේ මැජික් එකක් කියන්නේ මේ මට ඔක්කොම 100 100ක් වොන්න මට ඕන මේ සංසාරේ තියෙන ස්වභාවය තේරුම් ගන්න තියුණොත් ඇති. මට ධම්මා සම්බුද්ධත්වයේ ඕනේ රහත් උනොත් ඇති. මට ඩික්ටින්ෂන් එපා පාස් උනොත් ඇති. පා යන්න තිබ්බොත් ඇති. ඒ යදී මට අපි ඔක්කොම ජොලින්නේ දැන්. අපේ හිත කද්දාක සතුට නැහැ. අපේ තියෙන පර්ෆෙක්ෂන්. පර්ෆෙක්ෂනිසම් ඒකට කියන්නේ කේවල தත්ත්වය ඇබ්සොලියුට් නොලෙජ් එක එහෙම නැහැ ලෝකේ. මේ ඇබ්සලියුට් නොලෙජ් එකක් නැහැ කියලා දැනගත්ත දැසලා නිවන් දැක්කා වගේ. මම ටිකක් දන්නවා කොහොමද හැම එකක් දන්නේ ටිකයි. මාත් ටිකක් දන්නවා. මම නොදන්න බවක් දන්නවා. මට ඉවර කරන්නත් බැරි බවක් දන්නවා. ඉවරයි ඊට පස්සේ පුළු පුළුවන් වෙලා ඕන එක ලැබිච්චාවයි. ආයේ මේ ඔක්කොම ඉගෙන ගන්න ඕන කියන හැඟීමක් නැහැ. ඒක අනිවාර්යයෙන්ම පටිච්චසමුපාදයේ කියවෙන එකක්. හුඟ දෙන තේරුම් ගන්න දැන හුඟ දෙන කෙනා පරිච්ඡම්පාද කියන එක 100ට 100ක්ම මට දැනගන්න පුළුවන් වෙයි නෑ. ඕකේ අන්තං ඉරණගින්න ඉතලා අරුණගින වගේ පේනවා. මේ හේතුඵල ධර්මයක් තමයි යන්නේ. උඹ නැති උනායි කියලා ඊට නගිනවා. දැන් මම නැති උනායි කියලා හෙට ඊර නගින්න නැති වෙන්නේ නැහැ නේ. මම එතන ගිහින්ද ඊර නැග්ග නෙවෙයිනේ. දැන් මම ඇවිද්ද නැතත් ඇඟට ඕන නම් ඇවිදිනවා. අර ඊනෙන් දඟන බල්ලෙක්ගේ YouTube එකක් දැකලා තියෙනවා. ඊනෙන් ඇවිදින බල්ලෙක්ගේ හරි ෂෝක් එක. ඌ ඇවිදලා ඇවිදලා ගිහලා දඟල දඟල දඟල නැගිර නැගිලක බිත් එක වැද වැටිලා පස්සේ තව උට හැසලා වළු යකෝ මේ හීනෙන් වැඩි වෙලා තියෙන්නේ මට එකක් කියද හැකි මම නැත්තම් වැඩ සියල්ල පර්ෆෙක්ට් මම තමයි හිතන්නේ මේ මම මෙච්චර 120ක් දන්න මේකට සාපේක්ෂව 30ට යන්න පුළුවන් එහෙනම් මම කවදාද 100ක් යනවා කියලා හිතපො ගමන් කෝරි ගොඩයි කද්දාකවත් ඉවර කරන්න. මෙයාට කියන්නේ ඔය ඔය 120ත් ලක්බයි chance ඒකත් නිකම්ම නිකම් පොට්ටයක්. 120 30 වෙච්ච එකත් පොට්ටයක්. ඔක 35 වෙන්නත් පුළුවන් 25 වෙන්නත් පුළුවන්. ඔබ පුළුවන් තරම් ඇලර්ට් එකේ හිටපන්. එහෙම නැත්නම් මේ diligence mindfulness එහෙම නැත්නම් මේ මේ 100% දාපු ගමන් දඬු කඳේ ගැහුවා වගේ. පුදුමාකාර වේග තමයි රෙජිමෙන්ටේෂන් කියන්නේ. අපිට ඕනේ මේ තිබුණට වැඩිය පොඩ්ඩක් හම් වෙනවා නම් සාපේක්ෂතාවයේ ශුන්්‍යතාවයේ අනිවාර්යම සරුවචනanse කියනවා. ඒ ශුන්්‍යතාවය කියලා ඇබ්සොලියුට් ශුන්‍යයක් ඇත්තේ නැහැ කරනවා. නාගාර්ජුන පාදයන්ගේ මූල මධ්‍යම කාරිකාවේ කියලා තියෙනවා ශුන්්‍යතාව දර්ශනය පෙන්නනවා මධ්‍යම කාරිකාවේ. කියන මේක ඇබ්සොලියුට් නෙවෙයි තියෙනවට වඩා රිලැක්ස්ඩ්. 100% රිලැක්සේෂන් කියලා එකක් නැහැ. එතකොට මේ මේකන් ලෝකෙ හිටින්න බෑ. ඒ නිසා ඔක් කතා කරන කටුකුරුදේ ස්වාමීන් වහන්සේ ඔය සක්මන් භාවනාව ගැන කතා කරනදී කිව්වා. ආනාපානදී සියල්ල ඉබේ සිද්ධ වෙනවා. සක්මනේදී චේතනාපූර්වක වෙන්නේ. ඒතර වම විතරක් බලන කිව්වොත් දකුණ අමතක වෙනවා. දකුණ විතරක් බලන කිව්වොත් වම අමතක වෙනවා. දෙකම කවදාවත් බලන්නත් බෑ. ඒ කියන්නේ මේ ප්‍රකාශයත් මුලින් කිව්වේ. ඒක නිසා මම දැන් හිතමු මම දකුණ විතරක් ස්පෙෂලායිස් කරනවා. එහෙම කරන්න යන්න එපා. නිකන් අපි ගන්න එක්සැම්පල්. දකුණ ඔසවනවා, යවනවා, තබනවා කියන මේ පැත්තේ මේ හැරි භාගයක් වැඩ වෙලා. නැත්නම් ඉවර වෙන්න ඉස්සලා මේ පැත්තේ වැඩ වෙලා. එතකොට Tamande සිද්ධ වෙනවා මේක මේ direct touch එකේ වමේ ගෙනිච්චට deductive knowledge එකේ පච්චාපුරේ සංඥා තියෙන්න ඕනේ. මේක සංඥා කරනකොට මේ පස් පහුවෙච්ච එකයි ඉස්සරහට වෙච්ච එකයි පිළිබඳව අපෝඩි සර්විලියන්ස් එකක් දාගෙන ඉනවා. ඒක ප්‍රැක්ටිකල් නෙවෙයි. ඒක ඩිරෙක්ට් ටච් නෙවෙයි. ඒක ඩිඩක්ටිව් නොලෙජ් එක. ඒක ඉන්ෆරෙන්ෂල්. ඒ ප්‍රශ්නේ නැහැ. මොකද මෙතෙක් කල් අපි සතුටුමත් වෙන්න ඉස්සලා ඇවිදිනුරත් ඒකනේ වැඩි ආරසාව දුන්නේ. ඒ නිසා ඒක ඩිරෙක්ට් ටච් කරගන්න යන්නත් එපා. ඒ ඩිඩක්ටිව් නොලෙජ් එකෙන් හම්බෙන ඒ දැනුම අහක දාන්නත් එපා. ඒක it's a gift එකක්. it's endowment. ඒක ඒක මේ සතුටුමත් වෙන්න ඕන, ඒක මෙනෙහි කරන්න ඕන කියලා ඒක දාගන්න යන්න එපා මේ ෆෝමියුලා එකට. අන්නේ විදිහට Tamanට වෙනදාට වඩා සතියේ වැඩි ගතියක් මේකේ තියෙනවා නම් වැඩි වේලාවක් Taman දන්නවා ඉඳගෙන නෙවෙයි දැන් ඇවිදිමින් කියලා that's it ඒක යනකොට යනකොට ඔක්කොම අන්තිමට සින්ක්‍රොනයිස් වෙලා සුතමේ ඥානයයි චින්තාමේ ඥානයයි භාවනාමේ ඥාන ඔක්කොම ඒක කියනවා සිද්ධා තුනකින් සිද්ධා කියලා කියන්නේ යමක් අපට සිද්ධ කරලා දෙන හැටි අපිට ඕන දේ ඉෂ්ට කරන හැටි පච්චක්ක සිද්ධා අනුමාන සිද්ධා සද්දේය සිද්ධා කියලා පච්චක්ක සිද්ධා කියන්නේ ආස්වාස කරනට ආස්වාස බව දන්නවනේ ඒක ප්‍රත්‍යක්ෂ ඒකේ මනුස්සයාට විතරයි ඒ chance එක තියෙන්නේ එයාට පුළුවන් සත්‍යමත් වෙන්න. එතකොට එයා දන්නවා මට ආස්වාසය ගැන සත්‍යමත් වෙන්න පුළුවන් නම් ප්‍රසවාසයට හිත යෙදුවොත් පුළුවන් වෙන්න ඉඩ තියෙනවා කියලා එයාට සමහර විටක අනුමාන ඥාණේ තේරෙනවා. ආස්වාදේ පුළුවන් ප්‍රසාදේ පුළුවන් වෙන්න පුළුවන්. එතකොට මම ආනාපාන කරනවා තව කෙනෙක් පිම්බීම හැකිලිව කරන වෙන්න පුළුවන්. මොකද මට මේක පුළුවන්. එතකොට එයා දන්නවා මේ මම මේකෙන් ප්‍රත්‍යක්ෂ කරාට ඒකට සාපේක්ෂව අනුමාන අනුමානයට මේකත් වෙන්න පුළුවන් කියලා එතකොට එයා ඒකටත් ඉඩ දුන්නාම දෙකම එයාගේ නොලෙජ් එක බවටපත් වෙනවා. ප්‍රතික්ෂේප කරන්නේ ප්‍රත්‍යක්ෂ නොඋනයි කියලා. අනුමාන ඥානට එන්න දෙනවා ප්‍රත්‍යක්ෂ නොලෙට නොල ඥානට ඉස්සර වෙන්න දෙන්නේ අනුමාන ඥාන. අනුමාන ඥානක පස්සෙන් වරෙන් ප්‍රත්‍යක්ෂ ඉස්සර ඥානට යට දෙනවා කවදා හරි දැනෙන කොටසක් හිටිනවා සද්ධාවෙන් පිළිගන්න වෙන්නේ කවදා ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. කර්මේ සහ කර්මඵලයේ තියෙනවා කියලා කවදා ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. කවදාත් මනෝපසී උපදිනවා කියලා කවදා ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. ඔය බෞද්ධ පොළවේ ගහලා දඟලන්න ගියාට මේක මේ සුද්ධට උගන්වන්න බුදුරජාණන් කියන්නේ නිවන් දකින්න ඒක ඕනේ නැහැ. පුනරුපත්තියක් තිබුණාම ඕක නැතුවම ඕකෝ. අර ප්‍රත්‍යක්ෂ ටිකේ නිවන් දකින්න. කර්මේ සහ කර්මඵලයේ තිබුණාම ඕක නැතුවම ඕකෝ. ඒක අවශ්‍යතාවෙන් නෑ භාවනාවට. ඒක සද්දේය සිද්ධාය බුදු වුණාට පස්සේ තේරෙනවා. අපේ ඥාණයට අවශ්‍ය නම් බුදුහාමුදුරන්ට වැඳලා හරි බුදුහාමුදුර කියන නිසා ශ්‍රද්ධාවෙන් බාර ගන්නවා. ඒක ඔප්පු කරන්න යන්නේ අර ප්‍රත්‍යක්ෂයේ පැත්තකට දාලා. ඒ නිසා පච්චක්ක සිද්ධාව අනුමාන සිද්ධාව. ඉතින් සද්දේය සිද්ධාව කියන එකට පොඩ්ඩක් ඉඩ තියාගන්න. කදාවත් 100% ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. හරි අමාරුයි ඒ වැතරම මේ විස්තර කරන්න අමාරුයි. එහෙම තිබ්බා වෙස්ට් එක දැනගෙන හිටියා. ෆිලොසොෆයිස් කරලා. ඒත් මේ මිනිස්සු ප්‍රත්‍යක්ෂ කවදාකවත් අත්දකලා නැති නිසා ඒගොල්ලෝ තැනකට ගියේ නෑ. අපි ඔය වෙස්ටර්න් තින්කින් ආපු ගමන් අපිට එන ව්‍යාධියක් තමයි අපිට එන ලෙඩක් තමයි ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්කම තියෙද්දි වෙනම පැත්තක් කරනවා කවදා හරි පර්ෆෙක්ට් වෙනවා කියලා. ඒ මනුස්සයා අනුන් දිහා බලන්නේ කැත්තක් අතරගත්තු මිනිහෙක් වගේ. කඩුවක් අතරගත්තු මිනිහෙක් වගේ මේ මනුස්සයා පර්ෆෙක්ට් නැහැ. දියා කරන හැම වැරද්දකම මෙයා දුක් විඳිනවා මෙයා පව් කරගන්නවා. ඒක තේනවද? පර්ෆෙක්ෂනිස්ට් බලන මිනිහා කවුරු වැරද්දක් කරත් මොහිත නරක කරගන්නවා. ඒ ඌ විඳවනවා. අරමුණ කොහෙදෝ පහු කරන්නේ මෙයා ඔක්කොටම විදවනවා ඔක්කොම අරගන්න ඔළුවට එන්නේ ඕවම තමයි ඕව කාටවත් වරදිනවා කියලා ඒකට පොඩ්ඩක් Tamanටත් අනුකම්පා කරලා ඒකට ඉඩ දීගෙන ඉන්න මනුස්සයා ඒ මනුස්සයා කරගන්නේ කරගත්තා ඒ කර්මේසා කර්මඵල යනවා මම්මගේ පාරේ යනවා කියලා දකුණු සිග්නල් දැම වමට කැපුවා ගියා මේ ගොල්ලේ නේ අරමංසා නැත කරලා ඌට ඒක ඔප්පු ගන්නන්න කියලා උදාවියට ගෙනියලා ඒ වැඩ කරනකොට Tamanගේ ඔක්කොම වෙලා ඉවරයි ඒක ඒක රෙජිමෙන්ටේෂන් වලින් එන දෙකක් මට නම් කියන්නේ එහෙම කටියට අපායට යන්න ඕනේ නැහැ දුක් විඳින්න. මේ ලෝකෙදිම වැඩිම දුක් විඳිනවා. කවුරු වැරද්දක් කරත් ඒ මාසේ දුක් විඳිනවා. පව් කියලා හිතෙනවා මට. මම භාවනා කරන ඉස්සර කාලේ ඉඳලාවත් තිබුණේ නැහැ මයික. මේ කවුරුර වැරද්දක් කරපුවම මට පොඩි ජොලියක් යනවා. කවදාවත් හදන්න දෙන්නේ නැහැ. මට හිතෙනවා අනේ උඹටත් ඕක වෙනවා. ඕම් බලාපන් වැඩේ. කියන විසක මේ මනුස්සයාගේ මම ගහ බැනගන්න නැතුව නෙවෙයි. දඬුවම් මේ වැරදි පෙන්වන්න උත්සාහ කරලා තියෙනවා. හරිම අඩුයි. කාට හරි වැරදිච්ච ගමකට පුදුම ජොලියක් යන්නේ. පුදුම ත්‍රිල් එකක් යනවා. ඔන්න මනුස්සකම. ඔන්න දුක. ඒ මනුස්සයත් එකයි උඹත් එකයි. ඕකට පෙට්‍රල් පුච්චන්න බෑ. ඊගාව චිත්තක්ෂණය හොඳ ෆ්‍රෙෂ් එකක්. ඒකට ඵලයක්. ඕක පැත්තකට. ඒ නිසා මට හරි ෆ්‍රික්ෂන්ලස් පාත් එකක් හම්බලා තියෙනවා. මොකද ඇබ්සලියුට් මම පාස් වෙන්නවත් බලාපොරොත්තු වෙච්ච මිනිහෙක් නෙවෙයි. පහ යන්න විතරයි. ඉතින් ක්‍රෙඩිට් එකක් නැහැ කියලා මම පළවෙනි සැරේ විභාගය කරලා ඇවිල්ලා SSC කරලා ඇවිල්ලා ඊතර ඔක්කොම නදන්නේ තේ අම්මෝ ජෝක් එකක් කියලා. ඉතින් අම්මා ඔක්කොම කතා ඔක්කොම නේ පොඩි පුතා මොකද ප්‍රතිඵල මං කෝ එක එකක් දාන්න ආන්න වයයි කීයද කියලා. මොකක් වැඩ තුනක් සමයි. කිව්වා මං ඒතර ජනෙල් පඩිය උඩ හිටියේ. අම්මා කිව්වා බුදු අම්මේ ඒකවත් ලොකු දෙයක්. මොකද උඹට වැඩ තුනකට හරි ලකුණු 33 ගන්න පුළුවන් වැඩ අටකින්. ඇත්තටම මට වැඩ 6යි සම්මාන එකක් තිබුණා. ඉතින් ඔක්කොම බොහොම සන්තෝෂයි වැඩ තුනයි කියලා. ඊට පස්සේ තවත් දෙක තුනක් ගියාට පස්සේ මම ගිහින් හයි ස්කූල් ගිහලා වැඩ නැහැ නේ. මට ඕනේ ඒක. හයි ස්කූල් ඉවර නැහැ. ඉවරයි ෆේල් කියලා. කොහොම හරි ඉතින් අපේ අයියලා කලේ යන ඉස්කෝලේ වැඩ 6යි සම්මාන එකයි. ඒ නිසා දෙවෙනි සැරේ කරන්න කියලා ඉස්කෝලෙන් පයින්යක් ඇවිල්ලා මං කිව්වා මේ වැඩක් වෙන්නේ නැහැ කවදාකවත් මේ සල්ලි අපරාධ රුපියල් 80ක් ගෙවන්න ඕනේ. මම කව රට රකීමේ අරමුදලට ගන්න රුපියල් 80 පේල් වෙනවා. ෂුවර්. එසේ පුංචි ඇවිල්ලා කිව්වා පොඩිමලි උඹ නෙවෙයිනේ සල්ලි කියන්නේ මම. මට ඉගෙන ගන්න බැරි වුණා. ඒ නිසා මම කැමති උඹ ඉගෙන ගන්නවා කියන්නේ. මම කිව්වා උඹට කලිසම් අඳින්න බැරුණා මට කලිසම් අඳලා හරියන්නේ නැහැ නේ. බෑ. නෑ නෑ පොඩිමලි නිකන් වගේ උපදයන්කෝ කියලා. ඔන්න ගියේ සැරේ මම පාස් වුණා. දැන් ඇඩ්වාන්ස් ලෙවල්. මටම සැකයි මොකද මම කිසිම කවදාකවත් මගේ අදහසක් තිබුණා පාස් වෙයි. ඉතින් අනික් කට්ටිය මේ ඩික්ටේෂන් වල පාස් දඟලනකොට ක්‍රෙඩිට් වල දඟලනකොට ෆස්ට් ක්ලාස් ගන්නකොට මම ඉතින් කරවන පැත්තට මට ෆයිට් එකක් දෙන්න ඕනක මොකොත් නෑ. හැබැයි මගේ බලාපොරොත්තුට වැඩිය හම්බ වෙනවා මට. මම මොකද මම බලාපොරොත්තු බොහොම පහත් මට්ටමකනේ. අරගොල්ල ඉහළ මට්ටමේ බලාපොරොත්තු හැමදාම බලාපොරොත්තු සුන් වෙනවා. මොකද අපේ පවුලේ ඉන්න ඔක්කොම ඩබල් ප්‍රොමෝෂන් කාර ඔක්කොම ප්‍රයිඩ් කේස් මම කිසිම නැති ගුණයක් පුදුමාකාර විදිහට ජොලිය ඉගෙන ගත්තා. මම ඉතින් කවුරක්වත් ඉඩට ගියෙත් නැහැ. අනිගොල්ල ඔක්කොම ඩබල් ප්‍රොමෝෂන් කාර්යෝ අනේ 10 වෙනි පන්තියෙන් ඉහළට එකෙක්වත් ගියේ නැහැ. කොල්ලන්ට කෙල්ලෝ හම්බුණා. කෙල්ලන්ට කොල්ලෝ හම්බුණා. ළමයි හම්බුණා මිසක්කා අධ්‍යාපන ඉවරයි. මම මැට්ටා. කීයේ තන ගොරකයා කිසි කෙල්ලෙක් යාමුණාට එන්නේ නැහැ මයිත් එක. ඉතින් ඉගෙනගෙන ඉගෙනගෙන ගියා උඩහට. ඒක මගේ හරි ලෝ ප්‍රොෆයිල් එකක් තියෙන. කවදාකවත් නෑ මේ ප්‍රතිඵල ලැබෙයි කියලා බලාපොරොත්තු. ඒ ලැබෙන ටිකත් නිකන් පොට්ට පොට්ට දාන දෙයක්. ලක්බයි chance ඒකට හොඳයි කියලාගත්තා ඊගායකට ගියා. හැබැයි අරින්නේ ඔය කවුරු පෙල්ලුණත් කවුරු රස්ට්‍රේටඩ් වුණත් කවුරු ස්ට්‍රෙස් වුණත් ස්ට්‍රෙස් කියන જાතියක් මයි ළඟ නැහැ. හරියට ඇසුරු කරලා තියෙනවා බ්‍රයිට් මිනිස්සු ෆුල් ඔෆ් ස්ට්‍රෙස්. ඒකට හේතුව ඇබ්සොලියුටිසම් perfection මුළු ප්‍රොෆෙක්ෂනිස්ලා හරියම අපායක ජීවත් වෙන්නේ. කොහමද අද සාකච්ඡාව යන්න හදන්නේ ඉංග්‍රීසි මාධ්‍ය නෙවෙයි සිංහලෙන්.